අල්ලන්න නැත්නම් තමයි ආතතිය නැති තැන. නමුත් හිත මමයා මාන්නේ තෘෂ්ණාව ඒක විසීම Java දෙයක්. ඒ නිසා නිකන් ඉන්නවා කියන එක කොහොමදත් බෑ. ඉතින් මේ කඩප්පුලිකමට මේ අන්තවාදී ගතියට මේ විනිශ්චය කරන ගතියට මම කියාගත්ත ගමන් සංඛාරපච්ච විඥාන මේ සංස්කාරය නිසා විඥානේ තවුරු ලබන මේ විඥාණය අපපතිත්ථිත බවටපත් කරන්න ඕනේ නම් අනිදස්සන බවටපත් කරන්න ඕන නම් මේ සංස්කාර දෙන ලනුව මේ අදිෂ්ඨාන මේ චේතනා මේ අභිනිවේෂණ මේ උපේ උපාදාන එන්නකොටම අල්ල ගන්න පුළුවන් මේ වෙලාව විතරයි පුළුවන්.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 එවැනි දෙයක් හිතාන ඉන්න තාක්කල් නිවනට නම් යන්න බෑ. නිවෙන පිළිබඳ concepts මතිමතාන්තර තියෙනකන් නිවනට යන්න බෑ. නිවනට යනකොට මේ මත මතාන්තර ඔක්කොම හැලෙන්න ඕනේ. හැලෙන එක මධ්‍යස්ථානයක් තමයි తాවකාලිකව මේක පෙන්නනවා. ඒක ආගය කරන එක්කනට ඒක බුද්ධියට සින්න වෙනවා.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 Nirodhe දකින්න නැතුව ප්‍රතිපදාව තේරෙන්නේ නැහැ. දැකපේත් Nirodhayද කියනක සැකන ප්‍රතිපදාවක් හදන්න හිත පෙළඹෙන්නේ නැහැ. හිතේ සාධනීය ගතියක් එන්නේ නැහැ. මේක తాවකාලිකව හෝ නැත්නම් මේකට කියනවා තදංග නිබ්බුති කියලා. පටිපස්සද්ද නිබ්බුති කියලා කියනවා. ඒ නිබ්බුතිය ලැබුණු කෙනාට තමයි ඊගාව මේක ස්ථිර කරගැනීමේ පතය, පෙත, මාර්ගය, උපක්‍රමයේ සැරසෙන. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා ආනාපාන සතිය වඩමි. භාවනාවේදී සුලන් රැල්ල නොමැතිමින් මූල කර්මස්ථානයට වැටහුණි. නමුත් පසුව ඊට සිම් සුලන් රැල්ලක් පිටවන ඇතුළවන බව දැනින. පිටවන හුස්ම පමණක් ඊට හදගතියෙන් පිටවන දැනුනි. පිටවන විට ඇති තදගතිය නිසා හුස්ම ගැනීම අපහසුයෙන් සිදුවෙන බව දැනුනි.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 ගෙදර මිනිස්සුකින් යවන ගෑ මේ ඕල්මන භාවනා කරන එක තමයි ස්වාමීන් වහන්සේ නිස්සන් වණින් කියන හොඳම දේ අපිට කරදරයක් නැතුව බත් කාලා ගෙදර ඉන්න පුළුවන්. එච්චරයි මට කියන්න තියෙන්නේ. අප්පුඩියක් ගහන්න අත් දෙකක් නැතුව බෑ. ඔය තනි අතේ අප්පුඩියක් එහෙ වදින්න කිව්වට මම කවදාවත් පිළිගන්නේ නැහැ.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 ස්තුති කරුවට මොකද මට ස්තුති කරන්න හිත දෙන්නේ නැහැ. මොකද මම දන්නවා අප්පුඩියක් ගහන්න බෑ අද්ද ගන්න නැතුව. ඒ gedare ඉන්න මිනිස්සුගේ කමටහන සුද්ධ කරන්න ගිය දවසේ අහගන්න පුළුවන් මේ කරන හොල්මන gedare ඉඳදී කරන හොල්මන් ටික අහගන්න පුළුවන් මේ එදාට. ඉතින් මං ඉල්ලා හිටිනවා gedare ඉන්න මිනිස්සු තව කවුරු හරි ඉන්නවනම් කරුණාකරලා ඇවිල්ලා ඕගොල්ලන්ගේ පැත්තේ කට උත්තර දෙන්නේ කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාවට වඩා වඩා කැමැත්තක් දක්වමි. සක්මන් භාවනාව අධ්‍යයන තුනකින් කරමි. පළවන අධීරයේදී පළමුව සක්මනේ එහා මෙහා විනාඩි 10ක් පමණ ගොස් දකුණ වම ලෙස තවත් විනාඩි 15ක් පමණ යමි.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 නැත්නම් තොරතුරු සොගයක් විතරයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් ලනුපැදුරේට වඩා වැලිමලුවේ සක්මන් කරන විට નિરાයාසයෙන් මේක සිදු වෙනවා. ඒ වෙලාවට අර වම දකුණ කියන්න ඕන වෙන්නේ පොඩි වෙලාවයි. ඔසවනවා තබනවා කියන්න වෙන්නේ පොඩි වෙලාවයි. ඔසවනවා ගෙනියනවා තබනවා කියන්න වෙන්නේ පොඩි වෙලාවයි.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 ඉතින් මේ ශාස්ත්‍රගලෝ මම දන්නවා මේකයි කියලා. කියනකොටම ගුරු ආනන්ද හ්ම් කිව්වා. කියනකොට මෙයා දෙවෙනි උත්තරයක් දුන්නා. ඊට පස්සේ ගුරුවා හ්ම් කියවලු. මෙයා තුන්වෙනි උත්තරය දුන්නා. ඊට පස්සේ උඹට පරීක්ෂණේ හරියන්නේ නැහැ. බාය මුලින් ඉඳලා ඉගෙන ගන්න ඕනේ. පළවෙනි උත්තරේම හරි. මම හ්ම් කියනකොට දෙවෙනි උත්තරයක් දුන්නේ සැක නිසානේ. දෙවෙනි එකට හ්ම් කියන තුන්වෙනි උත්තරයක් දුන්නේ උඹේම ප්‍රශ්න ඔබ සැක නිසානේ. ඒ අඹ වගේ මිනිස්සු පරීක්ෂණ සුදුසු නැහැ. රෝණ ජනපදයට ගිහිල්ලා මගේ ගුරු හමුදුර ගාව ආයෙ මුලින් ඉඳලා ඉගෙන ගනින් කියලා.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 මේකේ කිසිම තනකොළ ගහක් වැටෙන්න දෙන්න එපා. තනකොළයක් වැටෙන එක දිවෙන් අයින් කරන්න ඒවා. අයින් කළ වැලි දාලා මැදලා ඒක තියාගෙන ඉන්න ඕන මොකොත් නෑ උතුරන මේ මේ ගිතෙල් හැලිය වගේ. මන් දකින්නේ නෑ මේ සක්මන් වලට හරි ගසලා ඕගොල්ලන් ගිහිල්ලා පාවඩ එල්ල අනේ වඩින්න මේ සක්වන කරන්න කියන්න වෙනවා. හොන්දටම මදි. අපි හරි ආඩම්බරෙන් කතා කරන්නේ සක්මන ගැන. මොකද එතනින් තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා ඒ සක්මන පුළුවන් පුළුවන් වෙලාවෙ එලිමහන් සක්මන කරන්න. බැරි වෙනකොට තින් ඇතුලේ සක්මන තියෙනවා. බැරි වෙනකොට හොඳම දේ මේ ලනුපැදුරු තමයි. ඒකත් බැරි වෙනකොට තමයි අපිට ටයිල් පොළවේ හරි සිමෙන්ති වල හරි දේවල් කරන්න වෙන්නේ නිසා උපරිම හම්බ වෙච්ච වෙලාවේ ඔය දැකලා අත්දැකලා තියෙන විදිහට තර්තර ස්වාමීන් වහන්සේ මම අරයන්ක භාවනාවට වාඩි වෙන වෙලාවේදී ආස්වාද ප්‍රාස්වාද ගැන මම නිරීක්ෂණය කරා. මගේ දෙපයේ සිට විදුලි වේගයෙන් කරන්ට් එකක් වගේ ඇවිල්ලා තනිකව ඔළුවේ බුබුරන්ට වගේ ආවා. ඊට මම බය වෙලා උස්ම හයියෙන් ආස්වාද ප්‍රාස්වාද කරා. උස්ම හයියෙන් ගත්තා. ඊට පස්සේ ටිකක් වෙලා ආයතර ඒක නැපත් يعني අඩුනට පස්සේ මේ ආස්වාද ප්‍රාස්වාද කිරීම ටිකක් වෙලා යනකොට දෙවෙනි වාටත් ආයතරයක් ආවා. ඒ වෙලාවෙත් අතර මම බය වුණේ නැහැ. පරි දුස්කිතුන නිසා දෙවෙනි පාර මම ටිකක් අර උතුමා අයියෙන් ඒක ටිකක් බේන් වුණා. කියලා ආචරයක් ගතුනට පස්සේ ආචරයක් කොකාව. ඒක අරමසේ සැහැල්ලුම ගියා මම අයියෙන් ගත්තේ නැහැ. සැහැල්ලුම ඒ වගේම අස්වස් අස්වස් කරා.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 ඊට පස්සේ මට දැනගන්න ඕනේ අර විදිලිය වගේ එන්නේ ඒක මොකද්ද? ඉතින් එහාට මම මොකද කරන්න ඕනේ කියලා. අපිට මෙතෙක් කල් අපි විස්තර කරගත්ත විදිහේ විදිලිය වගේ මොකක් ආවත් භාවනාවට බාධා කරන්න එන එක. ඉතින් ඒ තියේදී ආනාපාන හිත තියාගෙන හිටනනම් අරසාව තියෙනවා.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 එව්වා හොයන්න යනවයි කියන්නේ ඔයගේ අලගිය මුලගිය හොයනවයි කියලා කියන්නේ ආනාපානෙට නොසලක හැරීම. ඒක නිසා ඒ සර්වඥාන්සේ දේශනා කළා තියෙනවා යත්වාදි කරන මේ තන් අසංගුතං විරන්තං uppajjati papaka akusala dhamma තත්ත සංවරය ආපජ්ජති. මේ ආනාපානේ අතහැරලා මේ මේ විදුලිය කියන්නේ මොකද්ද කියලා හොයන්න ගිය ගමන් නූපන්න අකුසල රාශියක් උපදිනවා. තමන තියෙන යස්සෙත් මට ආනාපානේ සාන්තිය තියනවාද? නික්ලේශී තණ්ඩේ යන්න පුළුවන් කියලා. ඒක නිසා මේ හුස්ම රැල්ල තබා ඊ ගාවට හොයන මේ විදුලිය හරි ආලෝකේ හරි ඒකේ ව්‍යංජන අඩු ව්‍යංජන බැලීම අස්තර විස්තර හෙවිල්ල නූපන්න අකුසල රාශියක් උපදවීමේ ක්‍රමයයි. ඒ වෙනුවට කළ යුත්ත දීලානේ දැන් තියෙන්නේ.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 ඊට පස්සේ තැම්පත් ලෙවල් ආය ඇවිස්සෙනවනේ. ඒතර මේ ඇවිස්සිල්ල මම කරන දෙයක් නෙවෙයිනේ. ස්වභාව සිද්ධියක්. ඉතින් ඒක නිසා පේනවා තැම්පත් වුණොත් ඇවිස්සෙනවා. ඇවිස්සෙනොත් තැම්පත් වෙනවා. උපදුනොත් මැරෙනවා. මැරුණොත් උපදිනවා. කවුරුරි පව කරගෙන ඉන්න ගමන් මැරුණාට පස්සේ ඇයි මං උපදින කියලා අහන්න අයිතියක් නැහැ යාට. උපදිනාට පස්සේ ඇයි මැරෙන්නේ කියලා අහන්න අයිතියකුත් නැහැ. ඒ නිසා තැම්පත් බව සහ ඇවිස්සීම කියන්නේ ප්‍රත්‍යুৎপন্ন ධර්ම දෙකක් එකිනෙක මත පිටලා තියෙනවා. ඉතින් ඒ වගේ හේතුඵල ආවට පස්සේ තැම්පත් වෙච්ච හිත ඇවිස්සෙනවා. ඇවිස්සිච්ච ආයෙ තැම්පත් වෙනවා. ඒක අපිට ප්‍රශ්න අහන්න අයිතියකුත් නැහැ.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 සම්බන්ධ වෙච්ච ශිරු දිනාටම තෙරුවන් සරණයි